තෙරුවන් සරණයි. අද අපි කතා කරන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ ගුණයක්. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ සන්තින්ද්‍රියෝ කියන ගුණය. ඉතින් අපි මුලින් ඉඳලම සඳහන් කරා අපි මේ පිරිතක් විදිහට සාමාන්‍යයෙන් මිනිස්සු සම්ප්‍රදායානුකූලව පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙන සූත්‍රයක් කරණීයමෙත සූත්‍රය පිරිත් ශ්‍රවණයට සහ සජ්ජායනයට විතරක් සීමා වුණු සූත්‍රයක්. මේකෙන් අපේ මේ අධ්‍යාත්මික මගට උදව් පිණිස උපකාර පිණිස ගන්න පුළුවන් මොකක්ද කොහොමද මේක ප්‍රායෝගික පුහුණුවට යොදාගන්නේ කියන කාරණේ තමයි අපි මේ දේශනා මාලාවක් විදිහට අරගෙන ඉන්නේ. ඉතින් අද කතා කරන්න තියෙන සන්තිନ୍ଦ୍‍රය ගුණය තේරෙන වචනෙන් කිව්වොත් ශාන්ත වූ ඉඳුරන් ඇති බව එහෙම නැත්නම් මේ කතා කරන්නේ ඉන්ද්‍රිය සංවරය ගැන. හැබැයි මේක අපි හිතන් ඉන්න විදිහට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හිතන් ඉන්නේ ඉන්ද්‍රිය සංවරය හිතලා ගන්න පුළුවන් කියලානේ. මේක අපිට කැමති ඕනම වෙලාවක ගන්න පුළුවන් කියලා එහෙම ගන්න බෑ. මේක හිතලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ප්‍රතිපදාවෙන් ලැබිය යුතු දෙයක්. කාලයක් තිස්සේ ඇතිවන පුහුණුවකින් ලැබෙන ප්‍රතිඵලයක්. හිතලා ගන්න ගියොත් වැඩි කල් යන්න කලින් මානසික ආතතිය අසහන එනවා අත්කිලමතා නියෝගයට වැටෙනවා අන්තිමේදී මානසික ලෙඩ දක්වා වර්ධනය වෙනවා ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ප්‍රතිපදාව මොකද්ද ප්‍රතිපදාවෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද කියන එක වෙනස බේර ගන්න ඉස්සර වෙලාම යෝගාවචරයා අධ්‍යාත්මික මග යන කෙනා තේරුම් ගන්න ඕනේ මොකද ගොඩාක් අය පුහුණුව මොකක්ද පුහුණුවෙන් ලැබෙන ඵලය මොකක්ද කියන එක තේරුම් ගන්න නෙමෙයි ඒ දෙක පටලවගෙන ඉන්නේ. දෙක පැටලුනොත් අපිට ආතතිය අසහන එනවා. ඉතින් ඇත්තටම නම් ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ නිකන් තල තුනා ගතියකට එනවා කියන එක. ඒ කියන්නේ තහවුරුව කටයුතු කරන්න පුළුවන් විශ්වාසනීය ගතියක් එනවා අපේ අපිට අපි ගැන අපේ මනස ගැන අපේ ප්‍රතිපදාව ගැන. ඔහොම මානසිකත්වයක් තමයි එතෙන්ට එන්නේ. මෙතනදී අපි ඉන්ද්‍රිය සංවරය කියන එක දැන් ගොඩක් අය හිතන් ඉන්නේ බලෙන් හදාගන්න පුළුවන් දෙයක් කියලානේ. එහෙම නෙමෙයි. නමුත් කවුරු හරි හිතනවා නම් අපි ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතුයි කියලා ඇත්තටම මේකට හික්මෙන්නෝ හික්මෙද්දී අපි බලන්න ඕනේ මම මොන චේතනාවෙන්ද මේ ඉන්ද්‍රිය සංවරය වෙනුවෙන් වැඩ කරන්නේ කියලා. මොකද මේ අපි මේකට එන්න ඕනේ මේ మతు මත්තේ ලබන ලාභයක් සත්කාරයක් පිණිස නෙවෙයි මිනිසුන්ගේ ලාභ සත්කාර සම්මාන සිලෝක පහදා ගැනීම උදෙසා නෙමෙයි ඇත්තටම අපි මේකට එන්න ඕනේ අපිට මේ ජීවිතේ මෙතන මේ මොහොතේ විඳින්න පුළුවන් විවේක සුවයක් සහනයක් බලාගෙන තමයි අපි ඉන්ද්‍රිය සංවරය කියන එකට පැමිණිය යුත්තේ ඒ වෙනුවෙන් කල්පනා චේතනා පහළ කරගත යුත්තේ. එතකොට මේක නිකන් නිහඬ බණක් කියන බණක් වෙනවා. කටින් බණ කියන්න ඕනේ එහෙම කෙනෙක් දැක්කහම පේන්න ගන්නවා මේ මෙයා නිහඬව ඉඳගෙන බණක් කියන කෙනෙක් කියලා. එයා දිහා බැලුවාම. ඉතින් මම මුලින් කිව්වා වගේ අපි කියවනේ මේක බලෙන් ගන්න බෑ මේක ප්‍රතිපදාවෙන් එන්න ඕනි කියලා අන්න ඒකට දැනගත යුතු පුංචි කරුණු ටිකක් තියෙනවා. ඇත්තටම මමත් ලොකු සාංශකෙන් මේවා ඉගෙන ගන්නෙ. ඉතින් මේ ඉන්ද්‍රිය සංවරය කියන එක දියුණු වෙන්න බලපාන කාරණා තුනක් තියෙනවා. එකක් සීල සංවරය එක්ක බැඳිච්ච ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. සීල සංවරය එක්ක බැඳුණු ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. සමාධි සංවරය එක්ක බැඳුණු ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ඥාන සංවරය එක්ක බැඳුණු ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. එතනදී සමාධි සංවරය කියන්නේ සම්මත භාවනාව, ඥාන සංවරය කියන්නේ විපස්සනා භාවනාව. ඔය එක එක මට්ටමට ඉන්ද්‍රිය සංවරය ටිකෙන් ටික තලතුණා වෙලා වැඩි වෙලා යන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ සීල සංවර මට්ටමේදී ඇතිවන ඉන්ද්‍රිය සංවරය නෙමෙයි සමාධි සංවර මට්ටමේදී ඥාන සංවර මට්ටමේදී තියෙන එක වෙනස්. ඉතින් මේක දන්නේ නැති ගොඩාක් අය ඉන්ද්‍රිය සංවරය කියන එක ගත්තු ගමන් මනසට යන්නේ ඇස් බිම බලාගෙන බොහොම සංවරව සාන්ත දාන්තව කනට ඇහෙන්නේ නැතුව කතා කරගෙන ඉන්න තත්වයක් මිනිස්සුගේ මනසකට යන්නේ. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම ප්‍රායෝගික පැත්තක් තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී මේ කරුණු තුන විස්තර කරන්න සාසනේ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන කාරණා පහක් මට සිද්ධ වෙනවා එළියට ගන්න. ඒ තමයි මේ සංවර පහක් ගැන භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා සීල සංවරය, සති සංවරය, කාන්ති සංවරය, විරිය සංවරය සහ ඥාන සංවරය කියලා. ඉතින් මෙතනදී සීල සංවරය කියන පළවෙනි එක සීල ශික්ෂාවට අයිති කොටස. ඊට පස්සේ දෙවෙනියට තියෙන සති සංවරය, තුන්වෙනියට තියෙන කාන්ති සංවරය, හතරවෙනියට තියෙන විරිය සංවරය කියන එක සමාධි ශික්ෂාවට අයිති කොටස. පස්වෙනි යට තියෙන ඥාන සංවරය ප්‍රඥා ශික්ෂාවට අයිති කොටස. මේක බලමු අපි කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මෙතනදී ඥාන සංවරය කියන ප්‍රඥා ශික්ෂාවට අයිති කොටස. ප්‍රඥා ශික්ෂාවෙන් ඥාන සංවරය කියන එක හටගන්න එක මේක අපිට හිතලා ගන්න බෑ. මේක ඇත්තටම පුහුණුවත් එක්ක සිද්ධ වෙන්නේ විපස්සනාව කියන එක තියෙන්නේ ඔන්න ඔතනට. ඉතින් මේ ඥාන සංවරයෙන් ඇතිවන ඉන්ද්‍රිය සංවරය ආවට පස්සේ අර මුලින් තියෙන සීල සංවරයෙන් සහ සමාධි සංවරයෙන් ගත්තු ඉන්ද්‍රිය සංවරය මේ සාන්ත ඉඳුරන් තියෙන ගතිය ටික ටික නිකන් මට්ටම් වෙලා වැඩෙන්න ගන්නවා වගේ දෙයක් වෙන්නේ. මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි සීල සංවරයට අදාළ ඉන්ද්‍රිය සංවරය ඉල්ලන කෙනාට අර ඉහලින් තියෙන සමාධි ඥාන සංවර දෙකේ තියෙන ඉන්ද්‍රිය සංවරය තේරුම් ගන්න බැරුව යනවා. එයා මොකද තවම දකින්නේ පහළ මට්ටමක ඉඳගෙන තමයි අරගොල්ලෝ දිහා. ඒ නිසා ගොඩාක් වෙලාවට මේගොල්ලන්ට මේ ඥාන සංවරයට අදාළ ප්‍රඥා ශික්ෂාව වැඩිලා නැති නිසා, විපස්සනාව කියන එක වැඩිලා නැති නිසා මේ සීල සංවරයට කොටු වෙලා ඉන්නයි ගැන මේ කතා කරන්නේ. ඒ විපස්සනා ඥාන කියන එක තේරෙන්නේ නැති හන්දා ඒගොල්ලන්ට ඊට අදාළ ඥාන කොටස ඇත්තෙත් නැහැ. එහෙම ඥානයක් තියෙන කෙනෙක් අඳුන ගන්නත් බෑ ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ තවම විපස්සනා පැතිකඩින් වැඩෙන්න ඕනි ප්‍රඥා පැත්ත වැඩිලා නැති නිසා. ඉතින් ඇත්තටම මේතනදී සීල සංවරය කියලා කියන්නේ 아무ත දෙයක් නෙමෙයි කය වචන දෙකේ හික්මීම. ඉතින් ඒක උදව් වෙනවා ඇත්තටම ඊළඟට තියෙන සමාධි සංවරයට. ඉතින් මෙතනදි සමාධි සංවරයට අයිති කොටසනේ පළවෙනි එක සතිය, කන්ති, විරිය කියන තුන. අන්න ඔතනදි සතිය කියන එකෙන් තමයි පටන් ගන්නෙ සමාධි සංවරය. සමාධි සංවරයට අයිති අයිති කොටස් තුනේ තියෙන්නේ සති සංවරය, කන්ති සංවරය, විරිය සංවරය. මේ තුනේ එකතුවෙන් තමයි මුල් සීලයයි අගට තියෙන ඥානයයි දෙක සම්බන්ධ කරන්නේ. සීලයට ප්‍රඥාව සපෝට් කරවන්නේ සම්බන්ධ කරවන්නේ මේ දෙන්න අතර ගනුදෙනුව හදන්නේ මේ මැද්දේ තියෙන සතිය, කන්තිය, වීරිය කියන ගුණ ටික. ඉතින් එතනින් මුලින්ම අපි ළඟ ඇති කරගත යුතු ගුණය තමයි සතිය. සතිය. එතකොට දැන් අපි සීලයෙන් කය වචනය දෙකේ පාලනයකට ආවට මොකද? සීලය ඉදිරියට යා දෙන්නත් සීලයෙන් පල්ලෙහාට තව නොමැටි ඉන්නත් මේ මග ඉස්සරහට අල්ලගෙන යන්නත් අනිවාර්යෙන්ම අපි සතිමත් වීම කියන එක අල්ල ගන්න ඕනි හැරමිටියක් විදියට අත්වාරුවක් විදියට එතකොට විතරයි ප්‍රඥා ශික්ෂාව දක්වා ඥාන සංවරය දක්වා මෙයාට යන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මෙතනදී කොහොමද මේක වෙන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් කියලා දීලා තියෙනවා සතිමත් වෙනකොට වර්තමාන මොහොතට අවදි වෙන්න. වර්තමානයේ සිද්ධ වෙන දෙයට සතිමත් වෙන්න කියලා. එතකොට දැන් සාමාන්‍යයෙන් කායානුපස්සනා කොටස ඉක්මවා ගිය කෙනෙකුට වේදනානුපස්සනා, චිත්තානුපස්සනා වගේ ඒවත් ගනුදෙනු කරන කෙනෙකුට මේ හිතේ ඇතිවන හැඟීම් සහ ආවේගය එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව ලැබෙනවා. කියන්නේ මේ හිතේ හටගන්න සිතුවිලි වලට අවදි වෙන්න පුළුවන්කම ලැබෙනවා. අපි හිතමු උදාහරණයක් විදියට දැන් අපිට කෙලෙස් පහළ වෙන්නේ දොරටු හයක් තියෙනවනේ. ඇස කන නාසය දිව කය මනස කියලා ඔය හයෙන්නේ එන තරමක් කෙලෙස් උපදින්නේ අරමුණු ඇවිල්ලා. එතකොට ඉන්ද්‍රිය සංවරය කියන එකත් අපිට හදා ගන්න තියෙන්නේ ඔන්න ඔය ආයතන හය හරහානේ. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හරහා. ඉතින් අපි වර එක රූප බලමින් ඉන්නවා, වර එක ශබ්ද හමින් ඉන්නවා, වර එක ගඳ සුවඳ විඳින්මින් ඉන්නවා, වර එක රස විඳින්මින් ඉන්නවා. වර එක කයට ස්පර්ශ පහස ලැබමින් ඉන්නවා, සිතවිලි හිතමින් ඉන්නවා. ඉතින් ওই ටිකටනේ අපිට සතිමත් වෙන්න තියෙන්නේ වර්තමාන මොහොතට අවදි වෙනවා කියන්නේ ඕකයි. එතකොට අපි හිතමු යම්කිසි වෙලාවක අපි යම්කිසි රූපයක් දකිනකොට අපි මුලින්ම පුරුදු වෙන්නේ රූපයක් කියලා තමයි අපි එක මෙනෙහි කරන්නේ. රූපයක් දැක්කා, එතනට සතිමත් වුණා. සද්දයක් ඇහුණා, සතිමත් වුණා. සුවඳක් දැනුණා, සතිමත් වුණා. රසයක් දැනුණා, සතිමත් වුණා. ස්පර්ශයක් දැනුණා, සීතලක් උණුසුමක් දැනුණා, සතිමත් වුණා. සිතවිල්ලක් ආවා. ඕහම තමයි අපි මුලින්ම සතිමත් වෙන්නේ. අපි කාලයක් මේ සතිමත් බව පුරුදු කරගෙන යද්දී මේ බාහිර අරමුණ නෙමෙයි අපිට මෙනෙහි වෙන්නේ මේ තමන් තුළින් සිද්ධ වෙන ක්‍රියාව. ඒ කියන්නේ දැක්කා. අපි කලින් පේනවා. ඒ කියන්නේ මේ කලින් අපි බාහිර රූපය තමයි මෙනෙහි කරේ. දැන් අපි කරන්නේ දකිනවා කියන එක. මට පේනවා. ඇහෙනවා. ඒ කියන්නේ බලන්නෙක් ඉන්නවා, අසන්නෙක් ඉන්නවා, ගඳ සුවඳ පහස විඳින්නෙක් ඉන්නවා, හිතන්නෙක් ඉන්නවා කියන තැනට මනස එනවා. ඒ කියන්නේ මේ තාම මේ අපි සක්කාය දෘෂ්ටිය, ආත්ම දෘෂ්ටිය අයින් කරලා නෙමෙයි ඉන්නේ. චුට්ට චුට්ට මේක ගැඹුරට යන හැටි කියන්නේ. එතකොට අපි හිතමු අසන්නෙක්. ඔන්න මම ඔන්න දැන් ඇසීමක් සිද්ධ වෙන්නේ. හුදු ඇසීමක් වෙනවා කියලා හිතමු අපි ශබ්දයක් එනකොට. එතකොට ඒ ඇසීම හරහා අපිට හටගන්න කෙලස් ටික යාට අහු වෙන්න ගන්නවා. පේන්න ගන්නවා. පේන්න ගන්නකොට කාලයක් එක්ක යාර මේ පුහුණු යෙදෙනකොට අර ශබ්දය ඇසීමෙන් අසන තැනින් එයා නතර වෙනවා. එතනින් එහාට සිතවිලිත් එක පැටවක ගහ යන්නේ නැහැ. හොඳට බලන්න අපි ඔබට කියා දෙන්නේ එක නෙමෙයිද කියලා පරයන්ක භාවනාවකට ගියත් අපි මූලික අරමුණ විදියට හුස්ම තියාගත්තා නම් ඉස්සරහින් හුස්ම දිහා බලන් ඉන්නකොට යම්කිසි සිතුවිල්ලක් ආවොත් අපි ඉස්සෙල්ලම කරන්නේ සිතුවිල්ලක් සිතුවිල්ලක් කියලා එක මෙනෙහි කරලා අතෑරලා මූලික අරමුණට හිත ගන්න එක. එතකොට ඒ සිතුවිල්ලක් කියලා අතහරින්න පුළුවන් නම් ඒක ඒක එන මොහොතේම එතනින් එහාට සිතුවිලි පැටවග ගහ යන්නේ නැත්නම් ඔන්න අපි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් දැනුණා දැනුණු තැනින් නතර වුණා කියන තැනට එනවා. ශබ්දයක් ඇහුනට පස්සේ ඒක ශබ්දයක් විතරයි කියලා දැනගෙන එතනින් එහාට ඒකත් එක්ක කතන්දර ගොතන්න යන්නේ නැතුව ඒක අතහරින්න පුළුවන් නම් ඒ ශබ්දේ හරහා සිතුවිලි පැටව ගහන්නේ නැහැ. සුතේ සුතමත්තන් කියන දැනට මනස එනවා. ඇහුණා විතරයි. ඔය වගේ රූපයක් දැක්කා දැක්ක තැනින් නතර වෙනවා. ওই විදිහට මේක ගැඹුරකට යන්නේ සතිමත් වීම හරහා. ඔන්න ඒ නිසා මතක තියාගන්න මේ අපිට සීලයෙන් පස්සේ මේ සතියත් එක්ක ගනුදෙනු කරගෙන යනකොට මෙයාට මේ මනසේ ස්වභාවය දකින්න පුළුවන් වෙනකොට කෙලෙස් වල හට ගැනීම දකින්න පුළුවන් වෙනකොට ටිකෙන් ටික මනසේ කලබලය කියන එක අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඉන්ද්‍රියයන්ට නතු වෙන අරමුණු වලට එයා ගොදුරු වෙන්නේ නැතු වෙනවා. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපයකට කනට ඇහෙන ශබ්දයකට සිතුවිල්ලකට ගොදුරු වෙලා යන්නේ නැහැ. ඉස්සෙල්ලා පියවට අහු වුණා. රූපයක් දැක්කොත් ඒක පස්සේ ඇලිලා හෝ ගැටිලා ගිහිල්ලා නන්නත්තර වුණා. ශබ්දයක් ඇහුණත් එහෙමයි. ගඳ සුවඳක් රස පහසක් දැනුණත් එහෙමයි. සිතුවිල්ලක් ආවත් අපි යකට ගොදුරු වෙලා ගිහින් ආතතිය අසහන එනකන් ඔළුව කැක්කුම් එනකන් අපි යකට ගොදුරු වුණා. හැබැයි සතිමත් වෙනකොට අපිට මේ වර්තමාන මොහොතේ හටගන්න සිතුවිල්ල අපිට වර්තමාන මොහොතේ මනසට එන මේ අරමුණ දකින්න පුළුවන් නිසා අපි ඒකට ගොදුරු වෙලා යන්නේ නැහැ. ගොදුරු වෙලා යන්නේ නැතුව අපිට ගැලවෙන්න පුළුවන් කමක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට අපි සතිමත්ව වර්තමාණයට අවදි වෙලා කටයුතු කරනකොට මනසේ යම්කිසි අසංවර ගතියක් තියෙනවා නම් අපිට ඕක පේන්න ගන්නවා. දඟලන හැටි, කෑ ගහන හැටි, කෙලස් වැగిරෙන්න දඟලන හැටි, කෙලස් එන දොරටු මොන අරමුණු වලින්ද මට වැඩියෙන්ම කෙලස් එන්නේ? මනසේ තියෙන ඇවිසිල්ල පේන්න ගන්නවා. හැබැයි සතිය පුරුදු කරන්නේ නැතුව ඉන්න තාක්කල් මනස කියන්නේ මෙහෙම ඇවිසිල්ලක් තියෙන තැනක් කියලාවත් මිනිස්සු දන්නේ නැහැ. ඉතින් මේකට තියෙන හොඳම කතාව තමයි ගොඩාක් මිනිස්සු භාවනා කරන්න පටන් ගත්තාම. ඒ කියන්නේ මේ විශේෂයෙන් පරයන්ක භාවනාවකට ගිහිල්ලා හුස්ම වගේ යම්කිසි උපේක්ෂා සහගත අරමුණක් ඉස්සරහින් තියාගෙන ඒකට අවධානය දීලා ඉන්න කිව්වාම හැමෝම චරුචරු ගාන ප්‍රශ්නයක් තමයි අනේ මෑනියෝ හුස්ම දිහා බලනකොට ඔන්න හිත කල්පනාවකට යනවනේ ඉක්මනින්ම පරණ ඒවා මතක් වෙනවනේ සමහර වෙලාවට මතක් වෙන්නේ ගොඩක් වෙලා ගිහිල්ලානේ එතකොට එපා වෙනවනේ මේක තියෙන්නේ නෑනේ යනවනේ පිට පයින්නවනේ මොනවදෝ වෙනවනේ කියලා චරුචරු චරුචරු චරුචරු චරුචරු ඉතින් මෙතනදි සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියන එක මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේගොල්ලෝ හිතනවා අපි මේ හුස්මට හිත තියපු ගමම්ම මේක නිකන් අර මැටි පිටක් බිත්තියකට දමලා ගහෝ වගේ බදලා අල්ලලා තියෙන්න ඕනේ කියලා. එහෙම තියේයිද ඔබ මෙච්චර කාලයක් ඔය හිත නන්නත්තාරේ දුවවපු තරමට? එහෙම තියෙන්නේ නැහැ. ඉතින් අඩු ගානේ ඔබ මේ සතිමත් වෙන්න උත්සාහ නොකර ඉන්න කාලේ හිතක් මගේ හිත මෙහෙමයි කියලාවත් ඔබ දැනගෙන හිටියේ නැහැ. මගේ හිතට මෙච්චර එක තැනක රැඳිලා ඉන්න බැහැනේ මේකට තියෙන ගාය මෙහෙමනේ කියලා ඔබට තේරිලා තිබුණේ නැහැ. ඔබේ හිත මෙච්චර වෙනත් අරමුණු වලට කෑදරයි කියලා ඔබ දැනගෙන හිටියේ නෑ. අඩු ගානේ ඔබ මේ සතිමත්ව වර්තමානයට අවදි වෙන පටන් ගත්තාම ඔබේ හිත මෙච්චර කඩප්පුලියි කියලා ඔබට තේරෙනවා. ඔබේ හිත කොයිතරම් අමාරුයිද අර කැලේ ඉන්න කුළු මීහරකෙක් ගෙනල්ලා ඉක්මවන්න හදනවා වගේ එරියට දඟලනවා මෙහෙට දඟලනවා බෙල්ල කඩා ගන්න හදනවා කියලා අඩු ගානේ ඔබ ඔබේ මනසේ ස්වභාවය දකිනවා දැන්. ඒකට පසුතැවෙනවා කියන්නේ ඔබට එතනින් එහාට යන්න බෑ. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔබේ මනසේ දැඟලිල්ල, ඔබේ මනසේ අසංවර ගතිය, කෙලෙස් ගොජ දාන එක පේන්න ගත්ත ගමන් ඔබට ඉන්න බෑ. ඔන්න විඳවන්න පටන් ගන්නවා. ඉස්සර වෙලා මේ යෝගාවචරයට වෙන්නේ ඔන්න ඕක තමයි පළවෙනි බොරුවල. පසුතැවීම එන්න එන්නම වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් ඔකට කරන්න තියෙන්නේ ඇක්සෙප්ට් කරන්න ඕනේ මේක බාර ගන්න. මගේ හිත විසිරෙන මෙච්චර විසිරෙන හිතක්. ඒක බාරගත්තොත් විතරයි ඔබට ඒ බාධකය හරහා යන්න පුළුවන්. සහ සතුටු වෙන්න මගේ හිත කොච්චර විසිරෙනවද කියලා දැක්කට පස්සේ ඒ වගේම අපිට කරන්න තියෙන්නේ මෙතෙන්දී හිතේ ස්වභාවය විසිරෙන එක නම් මගේ ස්වභාවය ආය අහපව අරමුණට ගේන එක. ඔච්චරයි. අපි අපිට කරන්න තියෙන දේ කරන්නේ නැතුව මේ වෙන එක්කෙනෙක්ගේ වැඩක් අල්ලගෙන මේ බොරුවට පෙට්‍රල් පුච්ච ගන්නවා. හිතේ ස්වභාවය තමයි පිටපයින් එක. අරමුණෙන් අරමුණට පයින් එක. හිතේ ස්වභාවය ඇයි ඔබ ඔබේ ස්වභාවය කරගන්නේ? ඔබ එච්චරටම අපේ ආත්ම දෘෂ්ටියයි වැඩ කරන්නේ කියලා ඔබට තේරෙනවද? හිතේ හිත හිතේ විසිරෙන ස්වභාවය මගේ ස්වභාවය කරගෙන නෑ. හිත කියන්නේ ඔබ නෙමෙයි. හිත කියන්නේ ඔබ නෙමෙයි. හිතේ ස්වභාවය ඒකනම් හිතේ ස්වභාවය විසිරීම නම් හිතේ ස්වභාවය අරමුණෙන් අරමුණට පැන මගේ ස්වභාවය වෙන්න ඕනේ පණින හිත මූලික අරමුණට ගේන එක විතරයි. ඔබට ඕක කරන්න බැරි කමක් නැහැනේ. මට කියන්න මොනම සිතුවිල්ලකට හරි හිත විසිරලා ගියාට පස්සේ ඒ එකම සිතුවිල්ලකටවත් බලයක් තියනවද ඔබේ ওই පිටපැනපු හිත වර්තමාන මොහොතට වර්තමාන අරමුණට අපි තෝරගත්තු මූලික අරමුණට අරන් එක නවත්තන්න පුළුවන් බලයක් තියෙන සිතුවිල්ලක් හොයාගෙන තියනවද කිසිම සිතුවිල්ලකට බෑ ඔබේ හැකියාව නැති කරන්න. ඔබ ගාව ඒ කරන්න තියෙන හැකියාව තියෙදි බොරුවට අඬනවා. හරි අපිට කියන්නේ හරි උඹ යන තරම ඵලයන් මං ගේනවා. ඔබ කොච්චර ගියත් මම මෙතෙන්ට ආපහු ගේනවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඕක දිගින් දිගට දිගින් දිගට කරද්දී තමයි යම් කිසි විදිහකට මේ හිත මෙල්ල වෙන්න පටන් ගන්න. හරියට අර කැලෙන්ගෙන ආපු කුළු මීහරකෙක් ගමකට ගෙනල්ලා මිනිස්සෙක් හීලා කරගන්න හදනවා වගේ. අපි කුළු මීහරකෙක් ගමට ගෙනාවට පස්සේ මේ පුංචි ලණුවක් දාලා බඳින්නේ නැහනේ. එයාට ඉන්න බෑ. අපි කරන්නේ ලණුවක් දිගේලි කරලා බැඳලා ශක්තිමත් කණුවක යට ගහලා තියනවා දවස් ගාණක්. අර දිගට ලණුවක් දාන්න එකපාරට කොට කරන්න බෑ. එයාට දැඟලිල්ල වැඩි. නැටිල්ල වැඩි. එයාට පොඩ්ඩක් නටන්න ඉඩ තියෙනවා. ඉතින් ඔහොම දවස් ගාණක් ගිහිල්ලා ගිහිල්ලා ඊට පස්සේ මේ මිනිස්සයා ලණුව කොට කර කර කොට කර කරගෙන හැල්ලා අන්තිමට එයාට මේ හරක අතපත ගන්න පුළුවන් තැනට ඌ ගන්නවා. ඊට පස්සේ තමයි වැඩ ගන්න පුළුවන් ඉදිරියට හික්මවන්න. ඉතින් බලන්න ඒකට කොච්චර කාලයක් ඇයිද කොච්චර ඉවසීමක් තියෙන්න ඕනිද කොච්චර අනුකම්පාවක් තියෙන්න ඕනිද මේ සතා ගැන. ඒ වගේම ඔබටත් තියෙනුනේ ඔබේ මනස ගැන ලොකු අනුකම්පාවක් ලොකු ඉවසීමක්. මේක හික්මවා ගන්න. එහෙම නැතුව හිතන්න එපා මේ අවුරුදු ගාණක් උපන් දවසේ ඉඳලම රස්තියාදුවේ යවපු හිතක් නන්නත්තාරේ යවපු හිතක් එක මොහොතකින් එක විනාඩි පහකින් එක අරමුණක ඒකාග්‍ර කරන්න හදනවා නම් මේ ලෝකෙ මෙච්චර මිනිස්සු ඉතුරු වෙන්නේ නැහැ නිවන් දකින්නවනේ. යථාර්ථය තේරුම් ගන්න. ඉතින් මේ නිසා තමයි අපි මේක මෙච්චර දඩබ්බර නිසා භාග්‍යතුන් වහන්සේ මුලින්ම යෝගාවචරයට රුක්ක මූලය ශුන්‍යාගාරය ආරණ්‍ය වාසය අනුමත කරේ. එතන බාධක අඩුයි, කරදර අඩුයි. ලොකු සහනයක් තියෙනවා විවේකයක් තියෙන තැනක ඉඳන් පොඩ්ඩක් මෙයා මෙල්ල කරගන්න මේච්චල් කරගන්න තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. ඉතින් සීල සංවරයට ආපු කෙනා ඔන්න ඒ විදිහට සති සංවරයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඉතින් හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම මේකේ අත්දැකීම් තේරුම් ගන්න ගන්න මේ අත්දැකීම් දැනෙන්න දැනෙන්න මේ මිනිස්සයා මේක කියා දීපු ගුරුවරයාට පෙම් කරන්න පටන් ගන්නවා දෙවියන්ට වගේ ඊට පස්සේ. එයාට මේක අත්දැකීම් දැන් එන්න පටන් අරගෙන ඔහොම දෙයක් වෙන්න පටන් ගන්නවා අදහාගෙන වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඔහොම මෙයාට සතිමත්ව මේ කටයුතු කරගෙන යනකොට ඔබට දකින්න පුළුවන් වෙනවා ඔබ මේ ලෝකෙට අහු වෙන තැන. ඔබ මේ ලෝකෙට අහු වෙන්නේ මොන දොරටුවෙන්ද කියලා ඔබට අල්ලන්න පුළුවන් වෙනවා. ඔබ ගැන ඔබ ඇහෙන් පේන රූපය නිසාද ඔබ ලෝකෙට අහු වෙන්නේ කියලා ඉස්සරට ගොදුරු වෙන්නේ ශබ්ද නිසාද මොකද්ද කියලා ඔබට ඔබේ හරිම දුර්වලතාවය අල්ල ගන්න පුළුවන්. ඉතින් දුර් ප්‍රශ්නේ තියෙන්නේ දුර්වලතාවය පේනකොට අඬනවා නාහෙන්. අනේ මෙහෙමයිනේ මෙහෙමයිනේ කියලා. වෙන්න ඕනේ දුර්වලතාවය අල්ලගන්න එක. ඔබ මෙතුවක් කල් දැනන් හිටියේ නෑනේ ඔබේ කැරක්ටර් එක, ඔබේ චරිතය මොකක්ද කියලා. මම නිතරම හඳුන්වනවා අපි මේ යන්නේ මම කවුද කියලා හොයාගන්න යන ගමනක ඔබ ඔබ හඳුන ගන්න ඕනේ කියලා. ඉතින් අනේ මේ ලස්සනට තමන්ව පේන්න පටන් ගන්නකොට අනේ බෑ කියලා දුවන්න පටන් මට බෑ මම මම මෙහෙම කෙනෙක් නෙමෙයි. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කිය කිය ඔන්න අඬන්න ගන්නවා. ඉතින් ඇත්තටම මෙන්න මේ මට්ටම හරියට එනකොට සම්පජඤ්ඤය කියන එක එකතු වෙන්න ඕනේ සතියට. ඔය හරියට එනකොට සති සම්පජඤ්ඤයත් එක්ක වැඩ කරගෙන යනකොට මෙයාට මේ අතාර්ථය තේරුම් ගන්න පුළුවන් වෙනවා. කෙලස් ගොජ දාන හැටි, කෙලස් එළියට පයින් හැටි එන්න පටන් ගන්නවා. ඔන්න ඔතනදි තමයි, ඔන්න ඔය හරියදි තමයි මේ සති සංවරයට ඉන්ද්‍රිය සංවරයත් සම්බන්ධ වෙනවා. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ වෙන මොකවත් නෙමේ. සතර සම්‍යක් ප්‍රධාන වීරය. ඔන්න දැන් ඒක මතක් වෙනවද දන්නේ නැහැ. බණ පොතේ තියෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීරය කියලා දෙයක්. මොකක්ද? උපන් අකුසල් ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ අපි සතියට එනකොට අපි එතන එතන ඒ මොහොතට සතිමත් වෙනකොට අපි හිතමු ක්ලේශයක් හටගත්තා රාගයක් හරි ද්වේෂයක් හරි අපි ඒකට සතිමත් වෙනකොට ඒක දියලා යන්න පටන් ගන්නවා උප්පන්න අකුසල් ප්‍රහාණය වෙනවා සතර සම්‍යක් ප්‍රදාන වීරිය ඕක තමයි ඉන්ද්‍රිය සංවරය ඊට පස්සේ දෙවෙනියට තියෙන්නේ නූපන්න අකුසල් උපදින්නේ නැහැ. ඔව් අරමුණක් එනකොටම සතිමත් වුණොත් සිතවිලි පැටව ගහන්නේ නැහැ. ඒ කියන්නේ අර ඉපදෙන්න තිබිච්ච කෙලස් ටික එතනින් එහාට එන්නේ නැහැ. ඉවරයි. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන තැන එන්නේ ඔන්න ඔතෙන්ට. එහෙම නැතුව බණ ඇහුවට ඕවා වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට තියෙනවා උපන් කුසල අභිවර්ධනය වෙන්න ඕනේ. ඔව්. සත්‍යමත් වෙනකොට සත්‍ය සත්‍යමත් වීම හරහාම තමයි සතිය දියුණු වෙන්නේ. එහෙම නැත්නම් සතිය දියුණු වෙන්නේ නැහැ. ඉතින් අපි සතිමත් වෙන හැම චිත්තක්ෂණයකම කුසලයක ඉන්නේ. මේ මොහොතේ සතිමත් වෙන චිත්තක්ෂණය ඊළඟ මොහොතේට සතිමත් වෙන සපෝට් කරනවා. තව ඕකේ ගොඩාක් තියෙනවා ඒ වැඩෙන ಗುಣ මම මේ සරල තැනින් කතා කරන්නේ ඊට පස්සේ නූපන් කුසල් උපදිනවා ඕ අපි වර්තමානයේ සතිමත් වෙනකොට එන එන හැම මොහොතකම සතිමත් වෙද්දී කලින් ඒ ඒ ඒ කුසල් සිත් පහළ වෙලා නැහැ ඒ සතිය දිගින් දිගටම කරගෙන යද්දී පුහුණු වෙද්දී මේක සතිය සම්මා සතියක් දක්වා සති ඉන්ද්‍රිය සති බල සති සම්පොඥංග සති මාර්ගාංග දක්වා මේක වැඩෙන්න ගන්නවා නූපන් කුසල් උපදිනවා ඉතින් කෙටියෙන් සේරෙන කිව්වොත් ඉන්ද්‍රිය සංවරය කියන්නේ සම්‍යක් ප්‍රදාන වීරය. ඒ කියන්නේ සතිමත් චිත්තක්ෂණයක ඔය ඔක්කොම හට ගන්නවා. එතකොට මෙතනදී මෙන්න මේ කියන තල තුනා ගතියට මෙයා ආවට පස්සේ අර සීලයකට කොටු වෙලා ඉන්න කෙනා ඉන්ද්‍රිය සංවරය තියනවා වගේ නෙමෙයි මෙයා ඉන්නේ. මෙයා රැඩිකල් විප්ලවීයයි. සාමාන්‍යයෙන් සීල සංවරයේ ඉන්න කෙනා බිම්බලාගෙන සංගලන්නේ නැතුව සංසුන්ව සාන්තව ඉන්න කෙනෙක්. කනට ඇහෙන කතා කරන්නේ නැහැ, මිනිස්සු ආශ්‍රය කරන්නේ නැහැ. හැබැයි සති සංවරය හරහා කාන්ති විරිය සංවරය හරහා ඇවිල්ලා එයා ඥාන සංවරය දක්වා විපස්සනා මට්ටමේ සංවරයකට එනකොට එතන තියෙන ඉන්ද්‍රිය සංවරය තමයි එයා විප්ලවීය චරිතයක්. සමහර වෙලාවට පිටේ මේ වෙන කෙනෙක් එයා දිහා බලපුවාම හිතෙන්න පුළුවන් මෙයා මේ යන ක්‍රමයට නම් ගියොත් අහුවෙයි කියලා. ඇත්තටම අහුවෙන්නේ නැහැ. එයා දන්නවා ගේම් එක ප්ලේ කරන්න. ඒ කියන්නේ මෙන්න මේ මට්ටමේ ඉන්නේ. එයාට එයාට තේරෙනවා එයාගේ කෙලෙස් වැగిරෙන්නේ කොහෙද දාන්නේ මොන තැනින්ද? කොතනින්ද අහුවෙන්න මෙයා ඉඩ කඩ තියෙන්නේ. එයා දන්නවා එතෙන්ට යන්න ඕනි මොන විදිහටද කියලා. සතිමත්ව යන්න ඕනි. සතිමත්ව ගියාට පස්සේ වෙන්නේ මොකද්ද? එයා ලස්සනට ඒක හැන්ඩල් කරන්න දන්නවා. මෙතෙන්දී ආවහම වෙන්නේ මොකද්ද දන්නවද? බාහිර ලෝකයේ කවුරු කෙලෙස් කියන ඒවා වැగిරෙව්වත් මෙයා ඒවා ගාගන්නේ නැතුව ඉන්නවා. බාහිර ලෝකයේ කෙලෙස් උපදින අරමුණු ඕන තරම් නටන්න පුළුවන්, දඟලන්න පුළුවන්, එළියට එන්න පුළුවන්. හැබැයි මෙයා ඒවා ගාගන්නේ නැහැ. ඒවා නාගන්නේ නැහැ. ඔන්න ඥාන සංවරය දක්වා එනවා. ඉතින් ඔය ඔහොම සරලව කිව්වට විපස්සනා ඥානවල ඉහළ මට්ටම් වලට යනකොට තමයි මේක හරියට මෙන්නේ. ඉතින් ලොකු සාන්නාංශය කියනවා මට මතකයි මේ ඥාන සංවරය හරහා ඉන්ද්‍රිය සංවරයට එන්න නම් සාමාන්‍ය සම්මත වයසෙන් අවුරුදු 40වත් පයින්න ඕනි කියලා. අවුරුදු 40න් පස්සේ ඥාන දශක වගේ කාලවලට එනකොට තමයි ඥාන සංවරය හරහා මේ හොඳම ඉන්ද්‍රිය සංවරය කියන එක එන්නේ. ඉතින් එතකන් අපි පොඩ්ඩක් මේ හික්මෙන කෙනා ගැන යෝගාවචරය ගැන අනුකම්පා කරගෙන ඉවසීමෙන් ඒගොල්ලන්ට අවවාද කරන්න ඕනේ. ඒගොල්ලෝ කෙරෙහි අනුකම්පාවෙන් රැඳිලා ඉන්න ඕනේ කියලා තමයි කියන්නේ. මොකද ඒක උපතිනුත් එන කෑල්ලක් තියෙන නිසා. ඉතින් ඔන්න ඕක තමයි සන්තින්ද්‍රියෝ කියන්නේ වෙන කොහෙවත් නෙමෙයි සතිය හරහා තමයි මේක හටගන්නේ. ඉතින් ඔබට තේරෙන්න ඕනේ සතිමත් බව කියන්නේ මොනතරම් වැදගත් දෙයක්ද කියලා. අපි මේ නිකම් බලෙන් මේක හදාගන්න හැදුවොත් එන්නේ මම අර කලින් කිව්වා වගේ මනසට විශාල ආතතිය අසහන එනවා. අන්තිමේදී අත්තකිලමතානියෝගයට තමයි යා වැටෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන් පිටපයින්. අත්තකිලමතානියෝගයට වැටිලා අන්තිමට මූණ අට කරගෙන එල්ලගෙන ලෝකේ කියන්නේ හතුරු ටිකක් එහෙම කරගෙන තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ විශාල පීඩාවක ඉන්නේ. ඒකට උත්තර හොයාගත්තේ නැත්නම් මානසික ලෙඩ පවා බෝ වෙන්න පුළුවන් හැදෙන්න පුළුවන්. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කියන්නේ මොකක්ද කියන එක ඔබ හරියටම තේරුම් ගන්න ඕනේ. මේක ඇති වෙන මට්ටම් තියෙනවා. සීල මට්ටමේදී ඇති වෙන ඉන්ද්‍රිය සංවරය වෙනයි. සමාධි මට්ටමේදී ඇති වෙන ඉන්ද්‍රිය සංවරය වෙනයි. ඥාන මට්ටමේදී ඇති වෙන ඉන්ද්‍රිය සංවරය වෙනයි. මෙතනින් සාර්ථකම අතිසාර්ථකම යාදෙන, කල් දෙන, කල් අල්ලන සෞඛ්‍ය සම්පන්න ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ ඥාන සංවර මට්ටමේදී ඇති වෙන ඉන්ද්‍රිය සංවරය එක විපස්සනායෙන් තමයි හටගන්නේ. ඉතින් ඒකට මුල පුරන්නේ සතියයි. ते रुवान सारं नाही